මද පවනේ උදෑසන මීදුම් සලුවේ එතෙනවා මධානේ දිගාවී හිරු රැස් දෝරේ නානවා රැතුන් යම හිම පිණි සිහිලසින් තෙමෙනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා Thank you. මල් පොට්ටු පොට්ටු සරසාගත හැඩ වැඩ වෙනවා ගී සින්දු සින්දු මියු රස රැව් පිළිරැව් දෙනවා මල් පොට්ටු පොට්ටු සරසාගත හැඩ වැඩ වෙනවා ගී සින්දු සින්දු මියු රස රැව් පිළිරැව් දෙනවා දද බැන්දු බැන්දු ලෙස මේ කුළු මුදුනට එනවා ඒ කන්ද තවම තරුණයි අප වයසට යනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා මද පවනේ උදෑසන මීදුම් සලුවේ එතෙනවා මධානේ දිගාවි හිරුරැස් දෝරනානවා රැතුන් යම හිම පිණි සිහිලසින් තෙමෙනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා වැහි බින්දු බින්දු වැසගන් හෝ ගඟුල් සැදෙනවා සිනාසී මල්පල පරින්න මෙනවා වැහි බින්දු බින්දු ඇසගම් හෝ කඟුල් සැටිනවා තුරු නිල්ල සිනාසී මල්පල පරින්න මෙනවා වන බමර මුල ඇදීමී බැඳ සුවඳ හමනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා මේ කන්ද තවම තරුණයි අප වයසට මද පවනේ උදෑසන මීදුම් සලුවේ එතෙනවා මධානෙ දිගාවී හිරු රැස් දෝරෙනානවා රැතුන් යම හිම පිණි සිහිලසින් තෙමෙනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා මේ කන්ද තවම තරුණයි අප වයසට යනවා